හොඳයි අපි ශ්‍රද්ධාවෙන් පිළිල කරන ලද බුද්ධ පූජාව අග්‍ර කොටස ਸਰවචනාසේ ඉදිරිපත් කරගත්තා. අපි මේ බුද්ධ පූජාට සම්බන්ධ වෙච්ච සියලු දෙනා වෙනුවෙන් කාය සාක්ෂියක් තියලා බුද්ධ පූජාව සම්ප්‍රදාන කුල පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ බුද්ධ පූජාව සාදානයේ සූදානම් කරායේ හිතේ තියෙන පුණ්‍යානුමෝදනාක්මම සටහන් වෙලා තිනවා. විනී රාමචන්ද්‍ර මහතා සහ මහත්මිය මෙහි රැසී සිටින සීල දෙන සීල දෙනා අපත්‍ය අදාළ නාවුවේනි අරිදම් ස්වාමීන් වහන්සේට හා අනිකු සීලම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් පිණිස මේ බුද්ධ පූජාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සාදුකාරයක් දෙමු. ඒ වගේම මියගේ පියාණන් දෙපළට මියගේ ඥාතීන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම සඳහන් කරනවා සුජීවත්ව සුජීවත්ව සිටින මව්වරුන්ට නිරෝගී සුවය. ශිළු දෙනා පවුලේ උදවිය කරන කටයුතු සාර්ථක වීම සහ ආරක්ෂාව සමන් මාතාගේ දෙමම්පියන්ට පින් අනුමෝදන් කිරීම කියන මේ කාරණා අපි අනුමෝදනාට එකතු කරනවා. ඒ අදහස හිතේ තියාගෙන අපි අපි බුදුගුණ ගායනා කරලා බුද්ධ පූජාව උදේ වගේ පූජා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ යේහි පස්සිකෝ ගෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ශාමීචි පටිපන්නෝ භගවතෝ යදිදං චත්තාරි පුරිත යෝගා අට්ඨ පුරිත පුග්ගලා යත භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ තක්ඛිනේයෝ අඤ්ජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කත්තං ලෝකස්සාති කනසාරම්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං කන්ද සම්භාර යුත්තේන ධූපේනං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං කුජා භාජන ආදිවාසීතුනෝ බන්තේ පානියං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිඝානාතු මුත්තම ආදිවාසීතුනෝ බන්තේ භෝජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිකන්නාතු මුත්තම ආදිවාසීතු නොබන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම වන්දාමි චේතියං සම්බං සබ්බතානිය සුපතිට්ඨිතං ශාරීරික ධාතු බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික ආකාදික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බංග සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු හොඳයි